සුනිල් කුමාර මහත්මයා මම පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි මේ බොහොම පිං ඔබ වහන්සේ මේ කරගෙන යන මේ අපට ධර්මයේ පාදලා දෙන එකට අපිටත් මේ ඈතින් දැන් හරි කොහොම හරි සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන ඔබ වහන්සේගෙන් ධර්මයේ දින සතිපතා යම් කිසි විදිහට ඉගෙන ගන්න. මෙතෙන් ස්වාමීන් වහන්සේ මට මේ සිත් 89 ගැන පැහැදිලි කරනකොට ස්වාමීන් වහන්සේ අර මේ ත්‍රි හේතුක පුතඥ පුද්ගලයාට ඇති වෙන්න පුළුවන් සිත් 54 දී දැන් අකුසල් සිත් 12යි අහේතුක සිත් 12යි මේ මේ සෝම මේ සාධාරණ චෛසික 19 යෙදෙන්නේ නැහැ. එතකොට කාමාවචර සෝබන සිත් 24 තමයි මේ ඔබ වහන්සේ අද මේ පැහැදිලි කළ මේ මේ කාය පස්සද්ධිය පස්සද්ධිය කියන චෛසික දෙක යෙදෙන්නේ. එතෙන්දී එතකොට මේ කාමාවචර සෝබන සිත් 24 දී එතකොට මේ කාමාවචර කුසල් සිත් 8 කාමාවචර මේ එතකොට කුසල පක්ෂයේම මේ කියන්නේ සොන්නෝස මේ චිත්තචෛතසික ධර්මයන් කුසල පක්ෂය පිහිටවන්නම උදව් වෙන චෛතසික දෙකක් විදිහට ඒ කියන්නේ විදිහට තමයි මේක තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ මේ මේ මෙතෙන්දි මේ කාමාවචර සෝබන සිත 24 යෙදෙන නිසා ඒක ඒ විදිහට නිවැරදි ස්වාමීන් වහන්සේ ඔව් මෙහෙමයි දැන් අපිට මේ ඇහෙනව නේද එහෙමයි සනස. අපිට දැන් මේ සෝබන සාධාරණ චෛතසික කියලා කියන්නේ මේ කුසල් සිත්වල අනිවාර්යෙන්ම මේ චෛතසික ධර්ම යෙදෙනවා අඩු ඒ කියන්නේ ඒවැ ශක්තිය ඒවැ ඒවැ ප්‍රමාණ ප්‍රමිතිය තීව්‍රතාවය අඩු වැඩි වෙන්නට පුළුවන් නමුත් සෑම කුසල් සිතකම අනිවාර්යෙන් මේ චෛතසික යෙදෙන ඒ නිසා තමයි සෝබන සාධාරණ කියලා කියන්නේ එතකොට අර සෝබන සිත් ටිකේ ඒ කියන්නේ කුසල් සිත් ටිකේ කාමාවචර කුසල් වල පමණක් නෙමෙයි අර රූපාවචර අරූපාවචර ආදී කුසල් සිත්වලත් මේවා සමහර චෛතසික ධර්ම යෙදෙනවා ඒවා ඉතින් අඩු වැඩි වෙනවා එතකොට මේ කාමාවචර කුසල් සිත් ටිකේ අනිවාර්යයෙන්ම මේ චෛතසික ධර්ම ටික යෙදෙනවා එතකොට ඒ කුසල් සිත නැවත නැවත පවත්වන්නේ කුසලයේ හිම යොදවන්න ඒක උදව් වෙන්නේ බලවත් වෙනකොටයි දැන් මුල්මුල් සිතේ පස්සද්ධිය බලවත් වෙනකොට ඒ බලවත් වීම හේතු කොටගෙන යලි යලි අපේ සිතේ නැඹුරු බවක් ඇති වෙනවා. ඒ බඳු කුසල් සිත් පවත්වා ගන්න. දැන් උදාහරණයක් හැටියට අපි අර කිව්වේ අර තෙරුවන් බෝධි පූජාව තියලා ඒ ඇති වෙච්ච සැහැල්ලු බවත් එක්කලා රැලි වෙනකන් වුණත් මට මෙතන ඉඳගෙන මේ වියවෙන් බුදුගුණ සිහි කරන්න පුළුවන් නේද කියන එහෙම රුචිකත්වයක් කැමැත්තක් අපේ මනසේ අවදි වෙනවා. එතකොට බලවත් කුසල ඡන්දයක්. එතන කාම ඡන්දයකට වඩා කුසල ඡන්දයක් වර්ධනය වෙන්න ඒක හේතු වෙනවා. දැන් අපිට ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ කාරණා නිසානේ අපි මේ කුසල මාර්ගයේ ඉදිරියට යන්නේ. එතකොට ඒ කෙරෙහි ඇතිවෙන කුසල ඡන්දය බලවත් කරනවා නැවත නැවත ඒ ධර්ම තීව්‍ර හැබැයි දැන් කුසල් සෝබන සාධාරණ චෛතසික ධර්මයන් හැම කුසල්සිතකම යෙදුණු පමණටම ඒවා නැවත නැවත කුසලයට අපි නැඹුරු කරන්න හේතු වෙනවා කියලා කියන්න බෑ ඒවැ අර ගුණාංග දුර්වල ඒ කියන්නේ දැන් සද්ධාව සෑම කුසල් සිතකටම සාධාරණයි. හැබැයි සද්ධාව දුර්වල නම් අපි නැවත නැවත ඒ කුසලෙහි යොදවන ගුණය ඒකේ අඩුයි. සද්ධාව බලවත් වෙනකොට තමයි ඒක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට චිත්තචෛසික ධර්මයන් අදාළ දිශාවට හසුරවන්න සමත් වෙනවා. සිහිය කියන්නේ සෝබන සාධාරණ චෛතසික ධර්මයක්. නමුත් ඒ කොච්චර සෝබන සාධාරණ වුණත් අපිට සිහිය දියුණු කරන්න පහසු නෑ. අපි ඒ කුසල කුසලාරම්මණයන්හි බහුලව යෙදෙන ගතිය ප්‍රත්‍යඥයාගේ ගොඩක් අඩුයි. ඒ අඩු වෙන්නේ ඇයි? සතිය සෝමන සාධාරණ චෛතසික ධර්මයක් නිසා කුසල් සිත් හැම එකකම යෙදෙනවා යෙදුණා වුණාට සතිය බලවත් නැතිනම් නැවත නැවත කුසලෙහි යොදවන්නට ඒක සමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සෝමන සාධාරණ චෛතසිකයන්හි මූලික මූලික අදහස එහෙම නැත්නම් මූලික අර්ථය තමයි අර කාමාවචර සෝබන සිත්වල අනිවාර්යෙන් මේ චෛසික ධර්ම යෙදෙනවා කියන එක. එතකොට ඒ අනිවාර්ය යෙදීම යලි යලි ඒ කුසලයේහි අපි පොළඹවන්නට හේතු වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒවාෙහි තීව්‍රතාවය මත. එහෙමයි සන්නස. ඒක තමයි සන්නස මට එතෙන්දී අර මං සඳහන් කළේ මේ ත්‍රි හේතුක පුත ජන පුද්ගලයන්ට පිටන සිත් 54 කියලා මොකද අනිත් සිත් වල ඒ කියන්නේ අකුසල් සිත් 12යි හේතුක සිත් මේ 18යි හැර අනිත් හැම සිතකම යෙදෙනවා යෙදෙනවා කියන එක තමයි මම අදහස් කළේ නවසවන දැන් ත්‍රි හේතුක මේ පුතග්ජන පුද්ගලයා කිව්වම සවිනාස දැන් එතෙන්දී මේ දැන් රූපාවචර ධානාරයේ මේ මේ වලටනේ අනිත් ඒවා ටික අයිති වෙන්නේ සන්නාස. ඔද ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති කෙනා උත්සාහ කළොත් සාංශාරික සුදුසුකමක් තියනවා නම් ඒ තනත්තාට රූපාවචර අරූපාවචර ධාන සහ මාර්ගසිත උපදවන්නට පුළුවන්. හැබැයි ඒක එහෙම කරනවා කියලා නියමයක් නැහැ. එතකොට ත්‍රි හේතුක නොවන ද්වි හේතුක පුද්ගලයාට උනත් ද්වි හේතුක පුද්ගලයාගේ උත්පත්තිසිතේ ප්‍රඥාව නැති වුණාට ඒතනත්තාට ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් ඇති කරන්න බාධාවක් නැහැ. එතකොට වර්තමානයේ අර සම්පූර්ණම කාමාවචර කුසල් සිත් ටික ඇති කරන්න බාධාවක් නැහැ. හැබැයි ද්වි හේතුක පුද්ගලයාට රූපාවචර අරූපාවචර සහ ලෝකෝත්තර සිත් ඒ භවය තුල ඇති කරන්න බෑ. එපමණයි ඒතනත්තාට තියෙන අඩුව. එහෙම නැත්නම් කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත කුසල එතනට ඇති කරන්න පුළුවන්. වැදගත් සංස් බොහොම පිං.